එහෙම හාමුදුරනේ තව පොඩි පැහැදිලි කරගැනීමක් කරගන්න දින අර කෞශල්‍ය මහත්මිය කලින් ඇහුවනේ අර මේ භවංග චිත්තේ උපතේදී සමහර ඒවා තියෙන්න තියනවාද එහෙම නැත්නම් පස්සේ ආපු දෙයක්ද වගේ ප්‍රශ්නයක්. එතකොට අපේ හාමුදුරනේ මේ අර සත්‍තිගුම්බ ජාතකයේ වගේ අර සමාජාශ්‍රේණුත් මේක වෙන්න පුළුවන් මම දැකලා තියෙනවා දැන් කියන්නේ අපේ සමාජයේ මේක නැති වුණාට බෞද්ධ සමාජවල බටහිර මේ වගේ මේ පොඩි ළමයින්ට පවා අර මේ මුහුදු මංකොල්ලකාරයෝ මේ වීරත්වයට දාලා කාටුන් නෑම හදනවා සහ චිත්‍රපටි හදනවා මේ තරුණයන්ට එතකොට ඒගොල්ලෝ අර නිකන් අර අවදානම් ගන්න එක බය නැතුව මේ මිනිමර් එක වගේ ඒවා මේ ප්‍රොමෝට් එහෙම එහෙම එකක් මට නිකන් තේරෙනවා ඒක මේ සමාජවල ඒ සංස්කෘතික වෙනසක් වෙන්න ඇති නේද අපි හැමදෙරේ ඒක. ඒක ඇබ්බැහිය තුලින් මතුවෙන්න පුළුවන්. හැබැයි ඇබ්බැහියෙන් හරි සමාජයේ ඇසුරෙන් හරි කෙනෙක් තුළ දුර්වලකමක් මතුවෙන්න පුළුවන් වෙන්නේ ඒ දුර්වලකම වැඩෙන්න අවශ්‍ය මූලික ගුණාංග ඔහු සතුව තියෙන නිසා. ප්‍රධාන වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ තියෙන නිසායි ඕනෑම තත්වයකින් එයා තුළ දුර්වලකම් වැඩෙන්නට පුළුවන් වෙන්නේ. දැන් සෝවාන් පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වෙලා ඊළඟ භවයේ උපදිනකොට ඔහුටවත් පැහැදිලි අදහසක් නැහැ මම සෝවාන්ද නැද්ද කියලා. ඒ ඊළඟ වෙනත් මනුස්ස ආත්ම භාවයක දෙවනි වතාවට මේ භවයේ සෝවන්ලා ඊළඟ භවයේ නැවත මනුස්ස ලෝකයක උපන්නොත් එතකොට ඒ ඉපදිච්ච පොඩි දරුවා දන්නේ නැහැ Taman සෝවන් වෙලාද කියලා. ඒක දැනගන්න යම් ධර්ම විග්‍රහයක් පිළිබඳ වැටහීමක් එන්නට ඕන. එතකොට දැන් මේ සෝවන් වෙලාද කියලා දන්නේ නැති වුණාට ඔහු තුල බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංග්‍රහණය ගැන නිර්වාණ මාර්ගය ගැන සැකයක් මොනම විදිහකින්වත් මතු කරන්න බෑ. අවදි කරන්න බෑ. ඇයි අවදි කරන්න බැරි? ඒ ක්ලේශය අවදි වීමේ මූලය ඔහු සතුව නැති නිසා. එහෙනම් අන්න ඒ වගේ භවාංගසිත කොච්චර පිරිසිදු වුණත් ඒවත් ඒවා අව ඒ දුර්වලකම් අවදි වෙන්න අදාළ මූලයන් තියෙන නිසා තමයි සමාජ ආශ්‍රයෙන් පුහුණු කිරීම තුළින් මේ විවිධ ක්‍රමවලින් ඒවා සක්‍රිය කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්ත කරන්නත් පුළුවන්. අර යහපත් පැත්තට අදාළ මූලයනුත් අපි ළඟ තියෙන නිසා අයහපත් පැත්ත යට කරලා යහපත් පැත්ත මතු කරන්න සමාජ ආශ්‍රය සහ පුහුණුව කරන්න පුළුවන් අර උද්දච්ච සම්පයුක්ත සිතේ ඒකාග්‍රතාවයෙන් මතු කළාම අකුසල සමාධිය ගොඩනගන්නට පුළුවන් වගේ කොතෙක් දුර්වලකම් තිබුණා වුණත් ඒ සියල්ල යට කරලා ගුණාංග මතු කරන්න පුළුවන්. එහෙමයි අපි හඳුනන ඔබ වහන්සේට බොහොම පිං පැහැදිලි ග්‍රීම් දෙකට ලොකු විස්තරයක් කළාට ඔබ පිං. තෙරුවන් සරණයි අපි හඳුනන. right